අරමුණ තුනම හත පිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා බුදුහාඳුරුව අපිට කියලා දීලා තියෙනවා කියලා ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඒ කියන්නේ ශ්‍රද්ධාවේ හේතුව දුකයි කියලා. ස්වාමීන් වහන්සේ මේ එතෙන්දි මට හිතුණා තව ටිකක් එක පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා අපිට මේ දැන් සාමාන්‍යයෙන් පුතග්ජනෙකුට දුක ඇති වෙනකොට ඇති වෙන්නේ ඒකත් එක්ක ගැටීම. ඒ කියන්නේ දුක දකින්නේ දුක් වේදනාව හැටියටනේ වේදනා ස්වરૂපයෙන් තමයි දුක දන්නේ ආර්යයන් වහන්සේලා දකින විදිහට නෙවෙයි දුක දකින්නේ. එතකොට අර දුක ඇති වෙනකොටම ඒක එක්ක අමනාපයක් ගැටීමක් තමයි ඒකෙන් පැනලා දුවන්න තමයි හිතෙන්නේ. එතකොට ඒ ඒ ඒ පුතඥන තත්වයේදී ගොඩක් දෙනෙක් ඉන්නේ ඉතින් එතකොට එතකොට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? ශ්‍රද්ධාවේ හේතුව දුකයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ නිබ්බේධික සූත්‍රයේදී දක්වනවා දුක්ඛ ප්‍රතිඵල දෙකක් ඇති කරනවා. එකක් තමයි සම්මෝහය ඇති කරනවා. අනෙත් එක තමයි ප්‍රඥාව ඇති කරනවා. එතකොට අර ප්‍රඥාව ඇති කරන පැත්තට යොමු වෙන්න යොමු වෙන්න තමයි අපට ওই සද්ධා ගුණය වර්ධනය වෙන්නේ. සම්මෝහය ඇති කරන පැත්තට මතුවෙනකොට අපට සද්ධාව වෙනුවට අර කියපු විදිහට පලා යන්න අනිත් අය වැරදිකාරයෝ හැටියට දකින්න ඒගොල්ලොත් එක්ක අරගල කරන්න ඒගොල්ලන්ගෙන් පලිගන්න ඒ විදිහට ගිහිල්ලා විනාශ වෙනවා එතකොට අපි හිතමු මූලික අවස්ථාවේදී අපි කවුරුත් අර සම්මෝහ ගුණය තමයි ගොඩක් වෙලාවට මතු කරගන්නේ දුක නිසා ඒ කියන්නේ ඒක මේ අනිත් අය කරපු වැඩක් අනිත් අය තමයි වැරදි කියලා අපි ඒගොල්ලොත් එක අරගල කර කර ඒගොල්ලෝ හදන්න උත්සාහ කරනවා. ඒක තමයි මූලික ස්වરૂපය. දැන් අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව වුණත් එහෙම තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ලාභය තියාගෙන අලාභය ප්‍රතික්ෂේප කරන්න. යසස තියාගෙන අයස ප්‍රතික්ෂේප කරන්න. ප්‍රශංසාව තියාගෙන නින්දාව ප්‍රතික්ෂේප කරන සැපේ තියාගෙන දුක ප්‍රතික්ෂේප කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේක හරියට අර අපි හිතමු උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ලනු කෑල්ලක් අරගෙන ඒකේ එක කෙලවරක ගල් කැටයක් ගැට ගහලා අනෙක් කෙලවර හොඳට අපි තදින් අල්ලගන්න. අල්ලගෙන අර ගල් කැටේ ගැට ගහපු පැත්ත වේගෙන් වීසි කරනවා. වීසිකලොත් එහෙම අපි අර කෙලවර අල්ලගෙන ඉන්න නිසා අරක ලනුව දිග තියෙන තරමට වේගෙන් ඉවතට ගිහිල්ලා අපි අල්ලගෙන ඉන්න නිසා වහාම ආපහු ඇවිල්ලා අපේම හිස මතට අපේම ඇඟ මතට පතිත වෙනවා. අරගෙන වුණත් අපි එක පැත්තක් අල්ලගෙන අනිත් පැත්ත වීසි කරන්න හැදුවට ඒක කැරකිලා ඇවිල්ලා බූමරංගයක් වගේ ආපහු ඇඟේම වදිනවා. එතකොට මෙන්න මේ දේ අපි අත්දකිනවා සසර ගමනේදී අර සැපය කියන එක තියාගෙන දුක ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තාම ආය ආය අපි නැවත නැවත ඒකෙම පීඩා විඳින ආකාරය. ඉතින් ඒ වගේම අත්දැකීමක් අපට ලැබෙනවා මේ අර සම්මෝහය නිසා අපි හිතනවා මේ අනිත් අය නිසා තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ ලෝකේ කාරණා නිසා තමයි ප්‍රශ්නේ වෙන්නේ ඒක වෙනස් කළොත් තමයි මට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කියලා අපි මුළු ජීවිත කාලෙම මුළු සසර ගමනේම ලෝකෙත් එක්ක අරගල කර කර ඒව වෙනස් කරන්න දඟලනවා එතනට තමයි අපි කවුරුත් මුලින්ම යන්නේ හැබැයි එහෙම කරලා කරලා කරලා කල්ප ගාණක් අපි ওই අරගලය කරනකොට අපට ස්වභාවිකව ටික ටික දැනෙන්න ගන්නවා එහෙම කළා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැති බව අත්දැකීම තුළ. එහෙම කරනවා తాවකාලික සහනයක් වෙන ඊට පස්සේ වෙන ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ ඒකත් අපි සංසිඳවන්න උත්සාහ කරනවා. ඒකෙන් తాවකාලික සහනයක් ලැබෙනවා වෙන පැත්තකින් මේ ප්‍රශ්න. එතකොට මෙහෙම කරලා කරලා මේක ඉවරයක් කරන්න බෑ. අහවලා වැරද්ද කළයි කියලා. ඒතනත්තා එක ගැටිලා ඒතනත්තා බහැර කළාට වෙන පැත්තකින් ඒ ප්‍රශ්නේ මතුවෙනවා. අන්න එහෙම වෙනකොට තමයි අපි ටිකක් හිතන්න පෙළඹෙන්නේ. දැන් මේක මෙහෙම කළා කියලා මේක විසඳෙන්නේ නෑ වෙන මේකට ක්‍රමයක් තියද වෙන විකල්පයක් තියද අතරම කොහොමද මේක වෙන්නේ අන්න එහෙම හිතන්න ආපස්සට සොයන්න පෙළඹෙන්නේ අර පීඩාවත් එක්ක තමයි දැන් ඒක ඒකත් අපේ අපේ අත්දැකීමක් එහිදී සිහිපත් කරන්න පුළුවන් දැන් භාවනා කරන්න පටන් මුල් අවදියේදී මට හිතුනේ මට කවමදාකවත් භාවනා කරන්න බෑ කියලා. මොකද ඒ තරම්ම සිත වික්ෂිප්තයි. එක තත්පර කීපයක්වත් එක අරමුණේ රඳව ගන්න බෑ. ඉතින් මම දැන් මේකට මම හිතුවේ දැන් මේකට උපදෙස් ගන්න ඕන භාවනා ආචාර්යවරුන්ගේ කියලා. ඉතින් භාවනා ආචාර්යවරු හොය හොයා ගිහිල්ලා උපදෙස් ගත්තා. ඉතින් සමහර කෙනෙක් ආනාපාන සතිය වඩන්න කියලා ඒකාග්‍රතාවය සඳහා තව සමහර කෙනෙක් ඔය තරුණ කාලේ රාගය අධිකයි ඒ නිසා අසුභය වඩන්නට කියනවා. තව කෙනෙක් ද්වේෂය අධිකයි ඒ නිසා මෙත්තාව වඩන්න කියනවා. ඉතින් අර කියන කියන જાති මම කරන්න උත්සාහ කරන එකක්වත් ඉතින් හරියට කරගන්නත් බෑ. කොහොම කොහම හරි ඔබ පැටලි පැටලි වුණා. ගියා. නමුත් මගේ මනසේ ස්වභාවය වෙනසක් වුණේ නැහැ. ඉතින් අන්තිමට ඔහම වසර ගණනාවක් ඔහම කරලා අන්තිමට භාවනාව අතහැරලත් දාලා හිටිය කාලයක්. නමුත් අර මනසට පොඩි පසුතැවීමක් එනවා මට මේක කරගන්න බෑනේ. ඉතින් ওই தත්ත්වයක් එක්ක තමයි ආපහු ටික ටික කවුරුවත් කියා දීලා නෙමෙයි මටම හිතෙන්න ගත්තා මට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මට භාවනා කරන්න බැරි? ඇයි මගේ හිත එකඟ වෙන්නේ නැත්තේ? අන්න දැන් අර අර බාහිරින් විකල්පයක් හොයලා ඒක නැති වෙනකොට අපි අපි වෙතටම අවතීර්ණ වෙනවා මොකද්ද මේකට හේතුව කොහොමද මේක වෙනස් කරන්න කියලා හොයන්න. අන්න එතනදී තමයි අපි හැබෑවට හේතු දැනගන්නේ. හේතු වෙනස් කරනකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා අපිට දැනෙන්න ගන්න. අන්න එතනදී ලොකු උද්‍යෝගයක් ඇති වෙනවා. විශ්වාසයක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. සද්ධාාවක් ඇති වෙනවා. වීරයක් ඇති වෙනවා. ධර්මයේ පිළිබඳ රුචිකත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ දෙවනි තැනට එන්න ඒ කියන්නේ මේක අභ්‍යන්තර ප්‍රශ්නයක් මේක බාහිර ප්‍රශ්නයක් නෙමෙයි ඒ නිසා මෙතනිනුත් මේක විසඳන්න ඕනේ කියන තැනට එකපාර එන්න බෑ ඒකට සසරින් කල්ප කාලාන්තරයක් ගත වෙනවා. ඉතින් ඔය අතරතුරේ සත්පුරුෂය ඇසුරු කරමින්, කල්යාණ මිත්‍රය ඇසුරු කරමින් ආර්ය ධර්මය අහන්නත් අපට විටින් විට අවස්ථා ලැබෙනවා. ඒ ලැබෙනකොට අපිට ඒ වෙනත් පොඩි මඟ පෙන්වීමක් ලැබෙනවා නෑ ඕක නෙමෙයි හේතුව හේතුව තියෙන්නේ Taman ළඟයි කියන එක පෙන්වා දෙන. ඉතින් අන්න එහෙම දීර්ඝ කාලයක් අත්දැකීම් තුලින් පරිණත වෙනකොට තමයි අපි අර සම්මෝහය අවදි කරනව වෙනුවට ප්‍රඥාව අවදි කරන තැනට පෙළඹෙන්නේ. ඉතින් එහෙම වෙනකොට තමයි අර සද්ධා වැඩි දියුණු වෙන්න පටන් ගන්නේ. එහෙමයි ස්වාමින්වහන්සේ. ඊටාම හොඳ පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි. else.